Gracias. දීවීම පිළිබඳව පමණයි ඒක කරන ඒක සමාජයෙන් ගන්න. තවත් සමාජය ගන්නවා සීක්‍ර තුනකට දෙපා භාවනා කරනකට දෙපා ධම් දෙන්නකට දෙපා ඊමන් යනක මන්ත්‍ර දේවනා විතරක් පමණක් දරුවාම හොඳට ඇති කියලා. ඒක එකක් ප්‍රතික්‍රියාවෙන් ලබන බක්කලෝකෙන් ගන්න කියන ඇති. තවත් සමාජ ප්‍රවේශයනවා බක්කල්පයන්. යාළුවෙක් දේශනාවක් තියෙනවා කියන්නේ එයාගේ ඒ සෙලෙකට අදක් කරගෙන මම අතුම ගන්න කාලයක් සම්බන්ධ වෙනවා මේ විවිධ භාවනා පන්ති පිළිබඳවල දැක්කේ මේ අතරින් සමහරකට සමහර තැන්වලට ගියා වන්නත් කරලා ඒ තැනක කොයි භාවනා පන්තියකට ගියත් මෙයාගේ මහා මතක් කරන්නේ ඒක භාවනා ක්‍රමයක් අනුගමනය කරන්නේ අතන කාලයක් කරලා මෙතන කාලයක් කරලා තවත් තැනකට කාලයක් කරලා භාවනාව භාවනායි සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. නිසා උත්සාහයක් අනුගමනය කරන එක තමයි ඒකමත්ම ප්‍රයෝජන. ඒකනේ භාවනාව කළත් අපේ කරන්නේ නිවන සඳහා නිවන යාමද නම් සතරක් ප්‍රතිඥාන් අවබෝධ කරගන්න ඕනේ. මේ දසවර්ෂ ප්‍රතිපදාවෙන් අවබෝධ වෙන නිසා තමයි අපි සංස්කාර සංස්කාරය ගමන් කරන්නේ. මේක ගමන් කරන චතුර්මක පිටුවේ ධම්මන මනෝදාත ප්‍රදායකයන් දේශනා සම්දායක සංකල්ප මහත්කේ සමාන්තරදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රවල පාඩකය. ඒ අදහස්වලින් දක්වන සත්‍යයන්නේ අපේ අවශ්‍ය උපනිෂා පස්තරයෙන් මොකද මොකද සාමාන්‍යයෙන් මේකන් දීක සංකාරය කරාත්මක සත්‍යකර්තකයන් කියන්නේ ඒ නිසා අපි භාවනා කරන අනුකූලව තමයි විද්‍යාවට සම්බන්ධ අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධානම අන්තර්ජාලික සත්‍යයේ ප්‍රධානම සත්‍යයේ සම්බන්ධය. නිරෝධකේ මාර්ගපතේ වෙන කර්මකට. අපි විශ්වසත්‍යයේ විවිධ ගැටලු කරනවා. සංකේතයේ සාමාන්‍ය කරුණු කරනවා. මාර්ගපතේ දෙවිදේ නිරෝධකේ සාස්ත්‍රිකේ ඒක අපේ භවනාපත්තේ කරන්න කියන්නේ මාර්ග සත්‍ය වලට. දුක්ඛ සත්‍ය පිළිබඳව සංග්‍රහ සත්‍ය සාමාන්‍ය කරලා නිරෝධ සත්‍ය සාර්ථකයි. ඒක ඒ මාර්ග සත්‍ය කොතනද භවනා කරලා ආවස්ථාවක මාර්ග මාර්ග සත්‍ය වලින් දුර යන මාර්ග තමයි. පදමන්ත දිනේ විතරේ දානෙන් සත්‍යතාවය සත්‍යයි. මානසික සුන්දරතාව සිදුවන්නේ බලපෑම සැලකෙන සමාජය. අයිතිවාරී සංකේත මාර්ගය ආර්ථික මාර්ගය ඒකෙන් නම් සමාජයේ සම්මාදිකාරී ලැබෙන දක්වන සංගතකට. මෙවැනිවට බලාපොරොත්තු වෙන කෙනෙක් සිටිනවා. මේ ආර්යසත්‍ය මාර්ගයේ දුරදන්න දිනු කරමින් අතර වෙනස් කිසියක් කරන්න බෑ. සම්මා සම්බුදේකට සාධාරණ මාර්ගයේ උපදෙස් පසු දුරන්න ලැබෙන්නේ කියන රහස්කාරයේ සමාන බලක සූර්ය කියන සඳහා අපි ආයතන මාර්ගයේ ධර්මයේ සත්‍යයන් කරගන්න. එතකොට ඥානස්කන්ධ මාර්ගයේ ප්‍රකටම බැදීම තම ප්‍රකටී ප්‍රකටමනාක සබරුසු කරන්නේ. එන්නේ එකම නාමයේ යටපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රේමයෙන් ප්‍රේමයෙන් වදාළේ භාවනා උපදෙස් මත ඒ භාවනා පැතුමේ ඒ රත්නදායකම විහාරේ නැත්නම් ඡායතන විහාරේ නැත්නම් තවත් ඒ දේවල් වලින් විහාරේ වෙනවා නේ සිතින්ම බුදුදාන වහන්සේ දේශනා කරලා සීලපාද පාදවලින් උපදෙස් මත පිළිගලා ඒ උපදෙස් සත්‍ය වශයෙන් සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන ලබන ඒ භාවනා සම්පූර්ණ කරන ඉදිරියට කරන බලාපොරොත්තු වන් ඒකේ මාර්ගසත්‍ය වලදී ආරක්ෂක මාර්ගයේ අපි දරන්න කියන්නේ මොනවද සම්මා සතිය සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය වෙනම වෙනවා අපි නිවන අවබෝධ කරන්නේ සම්මාදිට්ඨිය ප්‍රශ්න දෙන්න කරන්නේ අනිත්‍යකෝනේ. ඒ සම්මාදිට්ඨිය ප්‍රශ්න කරලා නිවන අවබෝධ කරගන්න සම්මා සමාධිය තමයි අවශ්‍යය. ඒ සමාධිය පිටගෙන නිසා සම්මා සතිය අවශ්‍යයි. එතකොට අපි මේ භාවනා කරන දේ කරන්නේ මේ කියන ලද සම්මා සතියේ සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුන ජීවිත තුළට කරන උත්සාහයක් තමයි අපි ගන්න. සම්මා දිට්ඨිය කියන එකත් මේ කර්ම තුළ දියුණු කිරීමට අපි උත්සාහ කරන විට අප තුළ සම්මා වායාමයේ කියන ආර්යසංග මාර්ගයේ අංගය සම්මා වායාමයේ විස්තර කරන කර්ම හතරක් විස්තර කරේ විස්තර වෙනවා. කුසල පැත්තට දෙකක් සාකුල පැත්තට දෙකක් උපන් අකුසල ධර්ම ප්‍රහාණය කළ රූපන් අකුසල ධර්ම නිරෝධය ගැනීම දෝෂාවක් ගන්නවා නේද සම්මා වායාමයක් තියෙනවා උපන් කුසල ධර්ම දිනු කරගෙන නිරූපන් කුසල ධර්ම ඇති කර ගැනීමට දැන් කුසල ධර්ම නම් මෙතන සම්මා වායාමයක් වෙයි අනිත්‍යඥානං කුසලානං ධම්මානං උත්පාදාය සංකල්පති වායති විඥානාලකේ සංකල්පඥාති කලහ සම්බක්පති මොනෝපං කුසල ධර්ම ඉදදී සඳහා අපේක්ෂාවන් ආයතන වර්ග වර්ගයන් දැක්වි මොනවාද කුලයේ මොනවාද කුසල ධර්ම මෙයගේ සුදුසුල සම්මාසත්‍ය දෙවියන් සම්මා සමාධිය විවරය යන පරිදි ධ්‍යාන නැත්නම් අරූපාවච ධ්‍යාන සමර ධ්‍යාන විපස්සනා සමාධිය වල උපදිනා නෑවන සංකල්ප ධර්ම මේ දෙකතුල විදර්ශනා ඥාන පහළ කරන ඒවා නූතන ධර්ම මේවායේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පස්සෙත් කරන ඒවත් නූතන ධර්ම මේ සෝවාන් ආදී මාර්ගය ඒ පදවල නිර්වාණය කියන නවලෝක ධර්මයන් සාක්ෂාත් කරගන්න ඒවත් මේ සම්පූර්ණයි. මේවා අයිති කර ගැනීමට අප මේ උත්සාහ ගන්නවා. ඒ නිසා අප මේ පිළිතුර සම්මා වායාමයේ කියන ආගස්ඨාංග මාර්ගය නිවන සංකේතවලදී ලැබෙනවා. ඒ අපි ඒකට අපි කරන්නේ සම්මා සතිය කියන සමාධිය කියන සම්මාදිටිය ප්‍රබලකේන ඒ එක්කම කරගෙන ඉතින් අපේ පිළිතුර සම්මා වායාමයේ ලැබෙනවා. අපි දෙලෝකෙ ඉතිර දැරසක් තියෙන මේ සම්මා දිට්ඨිය කියන කොට අන්‍යවම ඔක්කොම මිත්‍යා දිට්ඨිය අපමණ සම්මා දිට්ඨිය කියලා දැරටි අවබෝධයක් ඒකේ අරමස්සක්ය දැකී කියලා අපේ භාවනාවන් කතා කරන විට ප්‍රධාන මාර්ගයේ තියෙන පාඩම් බලන විට සම්මාදිට්ඨිය කියන්නේ ඒකක් නෙවෙයි පතමාදිකේ සම්මාදිකේ නැත්නම් සම්මාදිකේ සංකේතී විඥානං දුක සංකේතඥානං දුක නිරෝධඥානං දුක නිරෝධං පරිත්‍යාගානං අයමිත දුකේ සම්මාදිකේ මානෙ දුක්ඛ සත්‍ය ගැන දැනීමක් තියෙනවා සංකේත සත්‍ය ගැන දැනීමක් තියෙනවා නිරෝධ සත්‍ය ගැන මාර්ග සත්‍ය ගැන දැනීමක් තියෙනවා ඒකයි සම්මාදිකේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ සූත්‍රයක් මාවෝදකට තියෙනවා ඒ කාලේ සෑම කෙනෙක් කුලනාන්තේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් පිළිබඳ අදුපාඩු එතකොට අපේ විකල්ප සම්මාදිට්ඨිය සම්පූර්ණත්වයට පත් වෙන රහත් නොවු සිටේ. සිටේ. ඒ ධම්මතර ඒ ඇති සම්මා දිට්ඨිය සම්මා ප්‍රඥාවෙන් තමයි දකින්නේ. මේ සංස්කාර අනිත්‍යය කියලා මේවා දුකක් කියලා මේවා අනාත්මය කියලා. මේ අනිත්‍ය දර්ශනාත්ම කියන්නේ ලක්ෂණාව දෙකේ ලබන්නේ සම්මා දිට්ඨිය කියන්නේ ඒකත් සම්මා දිට්ඨිය. සියලුම විදර්ශනා ඥාන ඇති කරගන්නේ සම්මා දිට්ඨිය කියන්නේ. ඒ වගේම සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවිරුද්ධ කරගන්නේ සම්මා දිට්ඨිය කියන්නේ. මෙන්න මේ සම්මාදිට්ඨිය එලත් සම්මා ප්‍රඥාව අපේ ජීවිතයේ ඒක දිනු කිරීමට අධික ගුණක් තියෙනවා. ඒක තමයි ඒකට අදාළ නීති දේශනා නැත්නම් ඒක පොත්පත් කියන්නේ. ඒ දේශනා ඇති. නැත්නම් ධර්ම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ඒ සංකාරයේ දුරුකර ගැනීමට අවශ්‍ය වූ කරුණු පිළිබඳ ඇතිවීමේ යමක් මේ ඇගේ පිළිතුර පහළ යමක් කියලා කතා දැනගැනීමේ නියම. ඔබට වෙන සුත්තමයේ වචන නැති කරගන්නට නාමය සුත්තමේ නාම. ඒක අවශ්‍ය සම්මාදේ දෙන්න කරන්නේ. ඒක විතරමයි. ඊට පස්සේ අත්තා විමසා සාකච්ඡා කර දැනගත් කරුණු මේ නෙමෙයි තමයි වෙන අංක වෙන ආකාරයක නෙමෙයි කියලා සමාජ පැරණි අවබෝධයක් ඇති වෙන්නේ. දැන් ගන්නවත් කියනවා නම් මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය දුක අනාත්මයි කියලා කිව්වේ. ඒකට ගන්න පොත්පත් වලින් කියනවා කරුණ දෙකක්. සත්‍ය රතුන්නගේ පංචස්කන්ධය අනිත්‍යයි කියන එක පැහැදිලි සත්‍යක සමාජ තීරණ අවබෝධයක් සත්‍යතාවය ලබා ගැනීමට අන්න ඒක ගාමියාම දවස්වල. අර පොතක් කියවල සංගන්නා දැනීමට වඩා ගැඹුරු වෙනවා. ඒක විකට වෙන සිස්ටම්වල වශයෙන් පිළිගන්න ලබන සම්මාදිට්ඨිය ප්‍රශ්නයි කියලා. මේක තමයි ගන්නකොට මම යන්නත් නම් මේ සම්මාදිට්ඨිය දෙනවා. අවබෝධ කරගන්න භවනා වලින් පස්සට කරගන්න ඕනේ. මේ සංස්කාර වේදිකා අපේ කියනපත් අනිත්‍යදී සුලක්ෂණ ධර්මයන් අවබෝධ වෙන නිසා දුක්ඛ දුක්ඛ ප්‍රත්‍යක්ෂ ධර්මයන් දැක්කේ මෙන්න මේක තමයි අපේ සංස්කාරයේ ජීවිතය නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා මේ සම්මාදිතේ දුන වීමක් මේ භවනා පන්තියේ සිදු කරගත යුතුයි. ඒකේ මත කරන්න තියෙන්නේ මේ ආකාර සුත්තමේ වශයෙන් ලබා දීමට අවශ්‍ය වූ කාරණා පිළිබඳව තමයි. මේ නෑද කොවන්නට බෑ අපිට මේ ප්‍රතිලම් කියනවාදී අපි ඇත්ත නෑද නැත්නම් කොවන්නට බෑ නේද අපිට පුළුවන්කම තියෙන්නේ සම්මා දිට්ඨිය දිනු කර ගැනීමට අවශ්‍ය වූ කවරේ විදිහට තුන පමණයි. ඒවා මේ අය අත්දැකීම්. ඊට පස්සේ ඒවා ඒ ආකාරයෙන්ම හැරෙන ආකාරයෙන් නෙවෙයි ඒ ආකාරයෙන් නැතිවෙන නිදලා සත්‍යත්වයෙන් සිතානේ වශයෙන් කියලා සිතානේ ඥානයට බහවනාලෙන් සත්‍යත්ව ඥානයට කරගන්න. ඒ සමාධියේ බදන කරගත යුතු ආකාරයෙන් තමයි පිටා සිටි හදිදි. මම කියන්නේ අපේ භාවනා කන්ටෝලේ කරන්නේ ආගස්ථාන මාර්ගයේ වෙනදා දුරු කියන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉගෙන ගන්න පොරකට සූර්යමාර්ග භාවනා සංකල්ප භාවනා සංකල්ප කියන කාරණාවයි මුලින්ම කරන්නේ. ඒ සම්මාදිට්ඨිය කියන සංකල්පා අපට සම්මා සමාධිය අවශ්‍යයි. සමාහිත විදිහේ දෙයක් ආරෝපණය දානාට කියලා බුදුන් දෙයක් කරන්නේ. සමාධිමත් පිටක් හරි දෙන්නේ ඇත්ත සතුන් නැතුනේ. ඇත්තටම ලැබෙන ඉඳන් දුක්ඛම් දේවතාවගේ සම්පදානන්තය දිවෙන් ලක්ෂය පරිදි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අනිත්‍යයේ විලක්ෂණාව කියන පිළිබඳ සියලුම කලකලේ කල පිළිබඳ සම්පූර්ණ පිළිබඳ ආදී කරුණු අවබෝධ වන්නේ විචේ සමාධියක් ලැබෙනකොට පමණයි. ඒ නිසා අපි සම්මා සමාධිය දිනු කරනවා. ඒක දැකීම සඳහා ඒ සමාධිය ඇතිකර ගැනීම සඳහා සතිය සම්මා සතිය අත්‍යවශ්‍යයි. මේ සම්මා සතියට සම්බන්ධ අනා ඉදිරියේදී අපි දෙන්නේ දෙන්නේ දේශනා දෙකක් වෙන බලාපොරොත්තු වෙන මානෙන් ඇදීමක් මේ විශේෂ සමාධි සම්මා දිට්ඨිය ප්‍රඥා වඩන විට ඒ සඳහා ප්‍රතිපද සම්මා දායන ආගස්ථාන මාර්ගය පිළිබඳව නැත්නම් අංග හතර අපගේ භාවනා දේන තුනේ අපගේ සංකාන තුළ වැඩෙනවා. ඉතින් අපට මේ හතර මේ ආයතන නැති කරගත යුතුයි. සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී. ඒකාමයේ නේද සම්මා ආදී. මේ කියන්නේ ජීවිතේ දෙන අය පුදුම බවද කරනවා කියලා බලාපොරොත්තු වෙනවා. අන්තරේ ජීවිතේ දෙන අය ගන්න ඒවා භාවනාවෙන් භාවනා කරලා දිනනවා නේද? ඒක දැන් මේක පිළිබඳව නේද? ඒක පිළිබඳව කොහොමද? සම්මා සංකප්ප දැනට සංකල්පනා කියන දෙන මේ භාවනාව සාර්ථක කරගන්න. මේ සංකල්පනාවල් අපට නැතුණා නම් යහපත් සංකල්පනාවක් නැතුණා නම් අපි භාවනා කරන්නේ ඇයි? ඒක නිසා යහපත් සංකල්පනා අපි කරගත යුතුයි. මේ අපේ තුනක් ගැටේ ආයතන සංකල්පනා ගන්නවා. මේ ආයතන කාම සංකල්ප, ව්‍යාපාර සංකල්ප, විමුක්තා සංකල්ප ඒවා මිත්‍යා අදහස්, මිත්‍යා සංකල්ප. ඒවට ප්‍රතිවිරුද්ධ සංකල්පනා ඇති කරලා කියනවා. මේ කාම සංකල්ප, අභ්‍යාපාර සංකල්ප, අවිමුක්තා සංකල්ප කියනවා. අපි භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට නම් අපේ ඉන්නතරියාව නැත්නම් අපේ ජෛවික ජෛවික ජීවිතයේ ඒ සිතිවිලි සමන්තරාව හැදගැස්වීමක් කරන්න ඕනේ. දේශන ආකාර ආකාරයේ සම්මා සංකප්පය ඇති වෙන විදිය. ඒ කියන්නේ නිරන්තරයෙන්ම කාමයක් දෙකේ ගැටලක් දෙවිලා ඒකෙන් දැකෙන්නේ නැති. අර දැන් මගේ වෙන අබලා දෙකෙන් දැනන්න ඕනේ නැහැ. ඒක නැතුව පරමන්තරයේ මෙච්චර සංකල්පය දිවෙන් ඈත් වෙන්න කියන අතකට ඇති කරගන්නට. අද දවසේ මේ විලාද කාලයක් විතර ක්‍රියාත්මක වෙන සංකාරය භාවනා කරන මේ කාර්යය පිළිබඳව මෙකම සංකල්පය මේ භාවනා පන්තියේ මෙලිට මේ ආයේ පිටතට සංකාම සංකල්පය ඇති ඒක තමයි මේ අනිවාර්ය අදහස් ඒ පංචකාමයක් පොත දෙවියන් නාමයේ නැත්නම් කියන අදහස් අවශ්‍ය මෙකම සංකල්පන අවශ්‍ය ඒ දාමතේ ඒකාකට කරලා අධ්‍යාපාර සංකල්පය මෝහයේ දුරකතා මේ භාවනා පද්ධතියන බොක්කේ භාවනාවට වැඩෙන බොක්කේ නැත්නම් නියමයට අනුලක්ෂණය. ඒකට අවශ්‍යතාවය වෙනම දෙයක්. ඒ භාවනා සාර්ථක කරගන්නට අපිට මේ ව්‍යාපාර සංකල්පනාදී අව්‍යාපාර සංකල්පනා තියෙනවා. ඒ තවහට පතන්නේ දේ අදහස්. මෛත්‍රී සාගත සිදුවේ. අපගේ සිතවල ප්‍රශ්නය කරගන්න ඕනේ. අපේ ආර්යකාරයේ බුලදර්ම අදගන්නයි කියලා විද්‍යාත්මක විස්පාසනාදී ඒකත් මතය කියන්නේ සතුටට පොදේ. ඒකෙන් නෑ දරපිටේ වල තමයි කිව්වේ සාගතන් මාගේ යන අපතන වල කන්දා විය ඉතිරි ඉන්න පාසල දකින්නදී. මේ අනිත් පොතක් කියලා මතය ඉන්නේ කියලා ඒ අපේ ජීවිතයේ එකතු කරගන්න ඕන ඒ පුරගන්න සිද්ධාන්තික ප්‍රබෝධයක් ලැබෙන්න. ඒකට තමයි මේ ධර්මතාවය දැරීමේ යම් කිසි ප්‍රයෝජනයක්. නැත්නම් අනිත් විචාර කරනවා නම් ඒකම පිළිගන්න බැහැ. පිළිගන්න බැරි නම් ඒවා දෙවියෙක් දෙකකට කරනවා දින දින දිනකට කියනවා ඒ කියන්නේ ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා අපි අධ්‍යාපන සංකල්පනා ගන්න දෙකම කරගන්න ඕනේ. විනිශ්චය සංකල්පනාට පටන් ගන්නේ අවිනිශ්චය සංකල්පනා කියන්නේ. අපිට කවුරුත් නැත් කමන්නේ දෙමළ සිංහල නැත් පොදුනක් මරක්කල නැත් කවුරුත් අපේ පිටතට තියෙන දෙන්නේ සිතා සංකල්පනා නෙවෙයි අවිතා සංකල්පන අපේ සංස්කාර සාධනෙන් මෙතර නිමෙල කිසිම නැතිවම නිවන් යාමෙන් කටයුතු කරන්නේ. ඒකට ආගන්තුක මාර්ගය පුදුමකම තියෙනවා. ඒ මාර්ගය බලන්න ඕනේ. දේශනයේ අපේ ජාතියේ සිංහල ජාතියේ සිංහල බෞද්ධය සිංහල රටේ සිංහල ජනගහනයේ කියනවා නිකන් වැරදි සංකල්පනා පිටට දාලා ලෝකයා සතරපායට පැටලෙනවා. අදහස් වලින් කරපෙන්නේ යන්න දෙපා. ඒ මා මහා මල්ලියෙන් කියන තමයි තමයි කියන්නේ. ඒක තමයි. සත්‍යම තමයි කියන්නේ. ඇත්තම ඒවා කරන්නේ මිනිසුන්ගේ පිට තුළ විද්‍යා සංකල්පන ඇතිවලා තියෙන සතර පායට ඇතුළේ කරන්නේ. අපේ ඥානපත්තයෙන් අවිස්සත් සංකල්පනාවට ඇතුළට යුත්තේ නිවන් නැත්නම් ඒ පිට කටයුතු කරන්නේ. ඒ සංකාරයේ දැරියදී සූත්‍රාංග වල නැත්නම් ඒ පිට කටයුතු කරන්නේ. මුලින් දැනගන්න වැඩි වෙන අදලෝකයක් තමයි නේද? දෙකේ වාහන දුරක් තමයි නේද? තුන්වල බෞද්ධයෙක් දුරක් තමයි නේද? හරි ඕනෑම දුවට ගමන්නේ අපිට නිවන්නේ මාර්ගයේ අපිට ලෞකික වශයෙන් මේ පැත්තට වෙලා අනිත් අය රටේ කියන විදිහට කටයුතු කරනවා කියලා ගන්න නම් ඒක තමයි තමයි මම කියන්නේ භාවනා කරලා නිවන්නේ කියන අය තමයි සැකලෙ නිවන් කියන අය තමයි ඒ එක්කම සංකල්පන අභ්‍යාස සංකල්පන අවිනිශ්චය සංකල්පන කියන ඒ සම්මා සංකල්ප කියන අංගය අපේ සිත තුළ නිවිදි ජීවිතයේ අපේ සිතේ දෙවෙනි පෙරට පැත්තට ඒ වෙනත්නම් බාහමෙන් සාර්ථකව කරන්නේ. යම් මේ සංකේතයක් දවසකට මෙතන බයස්සලා කොල්ල වාදිනුද උදෙට කරගෙන ඉඳලා. මේක පිළිගන්නවා රටේ නැති අවුරුදු විකාර සුපරිකාරිය. ඒ බාහමෙන් දෙත්තර ගන්නවා. මෙයාට දෙන්නේ මේ අනිත මෙතනට ගෑ නේදුනත් මට නම් මම බලාපොරොත්තු වෙන ගණන්ක් දෙන්නේ. සාර්ථකව නම් මට ඒක අපි සම්මා සංකල්පයට අමතරව සම්මා වාචා මේ ඉතාම හොඳින් අහන්න තෝරන ඒ අනුව පිළිගන්නට. යථාපත් වචන. ඒ කියලා පස්සට සම්බන්ධතාවයේ ඈත්ල අපි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ භාවනා පස්ලේදී මේ භාවනා කරන කාල පරිච්ඡේදයේ කොටස. කිසිදෙයක වචනයක් කතා කරන්න දෙපා. භාවනා කරන කාලයේදී යමෙක් කතා කරනවා නම් වැරදි දෙකක් කර පිළිගන්නවා. සමාජීය භාවනාව පළ කරනවා, දෙකේ භාවනාව නැති කරනවා. ඒකල පාපයට ගැට කරලා නම් මොකද අන්‍යගේ භාවනාව නැති කියේ පාපයට ගැට කරනවා. මෙතෙන් දෙන්නේ කතා කරන කරලා කාය මරන්නට නෙවෙයි. ඒක මොකද මතකද? මෙතෙන් දෙන්නේ නිවන් යන්නට භාවනා කරනවා. ඒක නිසා කවුරුත් කතා කරලා කිසිම කිසිම දෙයක් නෙමෙයි. ගණන් ගන්නට මෙතන කරන්න බෑ. ඒක ඒ කතා කරන කුඹුරේ ලැජ්ජාවට පස්සේ අනේ මම මේක විපාකපත්. මේ කියන කච්චන් මේ භාවනා කරනකොට දෙන්නේ බෑ. විතර විතර කතා බහ කරලා නෑ හැදෙනවා දැක්කම මම කියන්නේ ඒක ප්‍රයෝගයක් නෑ. මම කලින් දෙයක් දෙන්න කිව්වේ කතා භාවනා කරනකොට මම සමානකම දෙකට ඒ කිව්ව කිව්ව කිව්ව කතා කරන්න පුළුවන් කරන්න ගන්න පුළුවන් කතා කරන්නේ අන්තිමයේ කරේනාවට අන්තිම ආවාදයේ රූපත් නම් කරනවා නාස්නාගේ මම බාහිරට කියනවා මම බාහිරට නේද ඒ කියන්නේ සංකේතයක් කියන්නේ ඒකේ මෙතන මේකෙන් මාත් කිසි දෙයක් කතා බහ කරන්න දෙපා භාවනා කරන කෙනාට ප්‍රතිවිද නිදාගන්න නැත්නම් අර ඒක වැරදිලා ඉන්නේ. ඒක ගැටෙනවා. කතා කරලා පොඩක් කාලේ ඉඳන් කරනක සම්මා වාචාව අපි ආරක්ෂා කරගන්න. මේක කතා කරනකොට අපි කතා කරන්නේ කාට බැලක් නෙවෙයි. ඒකට තමයි සම්පත් කරන්නේ. තමන්ට ප්‍රයෝජනෙකුත් නැහැ, අනුන්ට ප්‍රයෝජනෙකුත් නැහැ, මෙලොවට ප්‍රයෝජනෙකුත් නැහැ, පරිවර්තනයට ප්‍රයෝජනෙකුත් නැහැ. එවැනි වචන ප්‍රකාශ කිරීමෙන් අපි බලපෑමකට පුළුවන් තරම් අත ප්‍රවේශම් කරගන්න අපි කොයිතරම් දේවල් හිතුවත් අපි අපේ විද්‍යාව බලලා කවුරුත්කට දෙස් කියන්නේ අපේ වචනයක් පොඩ්ඩක් හරි දුන්නා ලෝකයා වෙනාදී ගන්න. ඒ අතරේ බුදුහාමුදුරුවෝ කියන මේ මිනිස්සුගේ කටේ කෙටි ගැටියක්ම පිළිගන්නේ නැහැ. ඒක දෙකක් කතා. ඒක නිසා මේ පුළුවන් තරම් දෙයක බොරු කරලාම් පස්සෙන් සම්පත්තලාපෙන් ඈත් වෙන්නේ. ඊට අමතරව ඇත්ත වෙන සුදුසු තැන සුදුසු වේලාවක පමණක් කියන්නේ. කාටවත් ආදී නැණ කියන දැක්මක් නැත්නම් තමන්ගේ කාර්යය නම් කතා කරගෙන ඉන්නේ තේරුමක් නෙවෙයි. විශේෂයෙන්ම භාවනා පන්තිවල නැවත ප්‍රාර්ථනා කතා කරන ගලක් කියන කෙනෙක් ඕන. ඒ ගැන ගැටුම් දෙකක් තියෙනවා. එතකොට මේ ආරම්භාන් මාර්ගයේ සම්මාස්වාදාව සම්මා සම්මන්ත්‍රණයේ පිටට වැටි ඒ කියන්නේ කයින් කරන වැරදි වලින් ඇත. එතකොට ආගස්ථාන මාර්ගයේ දින ගන්න සම්මාදී වෙන ගමන කරන්නේ ආගස්ථාන මාර්ගයේ දින ගන්න මාතන මේ ආයේ පිටට අර කියන රටේ සම්මා සති සම්මා සමාධි සම්මා දිට්ඨි කියන අංග තුන අපි ප්‍රගුණ කරනවා ඒක ඒ සඳහා ගන්න ලබන උත්සාහයේ සම්මා වායාමය අපිට තුළ ලැබෙනවා මේ අංග හතර දිනකට කරනකලා අර මෙලින් කියපු සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආදී කියන අතර අපට උත්සාහ අපේ ජීවිතය තමයි කටයුතු කරන්නේ ඒක සිංහලට කරලා සිංහලට කරලා සිංහල සත්‍යය සීලේ ඉඳලා සුත්තම්පන්නන්ට බලයන්ට සුත්තයි සමාධිය භාවනා දිනක සම්පූර්ණ වස්නා දිනක සීලේ අධිෂ්ඨාය සීලං නිස්සාය සත්තාරෝපත්තනං භාවේ කුලපත්ත සීලේ නිසාම සීලේ සුත්තරාම සතරවත්තන ධර්මයෙන් දෙවිදාන දේ කුලපත්ත බුදුරජාණන් වහන්සේ අපි මේ දේශනාවට කියන්න මේ බුදුරජාණන් වහන්සේ කීපියක් අපතමයි මම කියන්නේ අන්තවල උදාරක් කියන්නේ ඒක ඒවා හරියට පිළිගත්ත නියම ආකාරයෙන් කරකල ලැබෙයි. එන්න ඒකෙන් තමයි ආගත්තාන් මාගේ වෙනදම මේ කරණාපන්තේ දිනකෙන්නේ අපගේ සංස්කාරය තුළ බැරි. අපි යන ගමන ඒකමත් ඇතුළ යන්න දෙන කරන්නේ කොහොමද ඒ ප්‍රේමකට කරන්නේ. නිකන් මේ දානකට නැද පැත්තකින් ඉස්සරහින් කරන්නේ නේ. දැන් මේ අද අපට ප්‍රකාශකලේ අපි මේ කරන්න කියන්නේ ආගස්ථාන මාර්ගය කියන ධර්ම වල තියෙන නැත්නම් දෙතර වල ගාමිකත් සාධාරණකත්වයෙන් කියන ඒකේ ඒ අංගයේ කොහොමද අපිට දෙන්නේ ලැබෙන්නේ මේ වෙන කාරණා තමයි මේ දක්වා මේ අද ප්‍රකාශ කරන්නේ දැන් තමයි මේකට වැඩි යන්නේ භාවනා කාර්යයකට බලන්න එතකොට මේ භවනා පිළිබඳව අවශ්‍ය ධර්ම දිවිදී විපත් කරන ඒකට ඒ සම්මා විද්‍යාදී ආදර්ශාංග මාර්ගය වෙනදන් දිනක ගැනීමට අවශ්‍ය ධර්ම කරුණු විපත් කරන මේ අය ගැන නැතන විතර අහලා බලලා සාකච්ඡා කරන සමහර ගන්න වෙන දැක්කේ අනිත් එක මේ භාවනා පැත්තේ අප ගන්නක් නෙවෙයි නම් දවසෙම මේවා නිරූපණයට ගත්තත් භාවනා කරන්න ඕන. විනාඩි 45ක්. මොකද මේකේ නැති ලක්ෂණයි අනේ අපිට දේවල් එක කාවෝදරය අපිට වෙලාවක්. අනේ සමාජගත කරන් වෙලාවක්. අනේ සමාජගත කරන් කරන්නේ. ඒක දෙකක් කරලා තියෙනවා. කරන්න ඕනෙනම් කරදරයක් නෑ වේලාවලින් තියෙනවා. කරන්න ඕනේ තමයි ඒක නිසා දෙවල් වල ගණනා කරන්නේ කාලයක් නොමැතිවම නම් කරදරයි කියනවා. කරදර විදිහට කරදර නැති අවස්ථාවක් තියෙනවා. ඉතින් අනේ වැඩ ආයෙත් කරන්නේ නැහැ. නැත්නම් කාමරා ආකාරයට නැගෙන්න පුළුවන් නම් අතර මාදිර. ඒකවල කවුරුත් කරගන්න බැහැ තමයි කාර්යය. අර ඒ මාතෙන් නඩගිය මේ යාර දෙකකට දෙක පරිදි වෙනකට පුදු කියලා කියන කිසිම කරගන්න පරිදි කියලා කාර්යය තමයි. ඒ මිනිස්සු ගැන කාර්යයක් දෙන්නේ. ඔකේ දෙකේ නඩගිය සාපච්ච නම් ඉඳලා. පල්ලෙයහ පුදු අපිට කියන ලක්ෂණ මේ වගේ. ඒ වගේ ඒ කියන්නේ අවශ්‍ය වෙන දේනම් අපිට දැන් තියෙනවා. අවශ්‍ය කරන දේනම් අපිට දේලා තියෙනවා. අපිට අවශ්‍ය කරන අපේක්ෂණ කරගන්න ඕනේ. ඒ නිසා මේ චතුරකට පැයක් දෙකක් වුණා මේ අඛණ්ඩ දෙක දිනපතා මේ භාවනා ප්‍රතිපදාන් උත්සාහ ගන්නවා. භාවනා දේන ප්‍රශ්නේ අපි පොළොවේ සිට කරන්නේ. පොළොවේ සිටින භාවනා වල ප්‍රශ්නේ කරුණු දෙකක්. මේවා සෑම කෙනෙකුටම කලින් තියෙනවා. රාත්‍රියේ කෙනෙකුට සෑම කෙනෙකුටම ඉක්මනින් ඔබේ ළඟට ධ්‍යානවල සමාධිය පුළුවන්. අනාගාමී මාර්ගයෙන් ලාභකෙන කියනවා ඕකේ තමයි. ඒකේ මූලික කරල ඉඳලා ඒ තහනාට බලනනම් ඉතින් ඉක්මනින් තමා බලද්දී දැක්කම ඒ නිසා මූලික කියන්නේ ධාමත්ම අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. ඒක කියන්නේ අපිට කරන්නේ ආ පංච විලාසී ආදී වශයෙන් ආදී පිළිවෙත් සමාදන් වෙනවා. සේවා මැදට යන සමාන ගන්න. නිවන් විය පාඩකට වද්දස්නාන වලට සමාන ගන්න. ඊටත් විපස්සී ආරක්ෂක භාවනාවල කියන ලබන විද්‍යානුස්සති ණයස්ති ඇතුළේ මර. මේ භාවනාව හතර තුනක් පොතේ ඇත්තේ මේ ප්‍රලේඛේ නම් ඒක භාවනාව සත්‍යයක් දෙකක් මුදලට දිනු කරගෙන විද්‍යානුස්සති ණයස්ති මෛත්‍රියෙන් දිනු කරලා සෝතනතර දියුණු කරලා මන්නාන සුභාවන දෙලෙන්න බඩලා සෝතන කරලා ඊට පස්සේ අර සමානාදීනට වාදිනා වෙලා සිටිනාන් තවත් බහයක් ඒක ඒකයි සම්පූර්ණ එතකොට මෙයා ආරක්ෂක භාවනා ඒ චතුරාර්යක භාවනා වල ඒකත් අධිෂ්ඨාන කරන භාවනාන් පාපක කරනකොට ඒවා එහෙම අධිෂ්ඨාන කරලා කුසීය වේ නිවාරේ හරි සම්දාන හරි කරන හරි ඒ කවලාකාරී ඊට පස්සේ තමයි මූලික කර්මස්ථානයේ සිට භාවනාවේ නිරත. මේකට මතක් ගන්න ඕනේ මේ සම්ප්‍රදාය කතාවක් තියෙන මේ චතුරාර්ය භාවනාවන් ගණනායේ පිළිවෙල වැඩිලා ආරක්ෂා කරනවා මිනිස්සු ආරක්ෂා කරනවා බුදුබණ දෙවියන් කියනවා ඒක කොහොමද කියන කතාව සම්ප්‍රදාය කතාවෙන් පිළිගත්ත කතාවක් කියන්නේ. ඉතින් මේ අපි ආරක්ෂා කරන්න කතාවක් අපදාව වෙනවා. සතරාර්ථ භාවනාව කතාව වගේ වෙන කරලා අපි ජීවිතයේ මේ දෙකම දෙකක් ගන්නවා